නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්කවේ ධම්මපදානි හග්ගඤ්ඤානි අත්තඤ්ඤානි වංසඤ්ඤානි පෝරාණානි අසංකින්නානි අසංකින්න පුබ්බානි න සංකේයන්ති න සංකේයිස්සanti අපපතිකුට්ඨානි සමනේහි බ්‍රාහමනේහි විඤ්ඤෝහි තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණියුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණේ පවත්වන මේ 200 වන භාවනා වැඩසටහනේ තේමා වශයෙන් තියාගත්තේ එක්තරා සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය හම්බ වෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ. මේ සූත්‍රේ නම යොදලා තියෙන්නේ ධම්මපද කියන සූත්‍රය. අපි සාමාන්‍යයෙන් ඊයේත් අපි මතක් කළා ධම්මපදය කියලා කිව්වහම අපිට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ අර මනෝපුබ්බංගමා ධම්මා ආදී වශයෙන් මේ සඳහන් වෙන ඒ ගාථා ධර්මයන් අන්තර්ගත වෙන ඒ කුද්දක නිකායේ එන ධම්මපදයේ පොත. නමුත් මේ සූත්‍රය ඊට ටිකක් වෙනස්. මෙතෙන්දී බුදුරජාන් වහන්සේ ධර්මයන් ධර්මකාරණා හතරක් ගැන විශේෂයෙන්ම සඳහන් කරනවා. ඒ ධර්මකාරණා හතර ගැන බුදුරජාන් වහන්සේ ඊටාම ප්‍රබල වන්දමේ ප්‍රකාශ කීපයක් මුලින්ම ඉදිරිපත් කරනවා. එතෙන්දී මුලින්ම සඳහන් කරන්නේ මේ ධර්මපද හතර අග්ගඤ්ඤා අග්ගඤ්ඤානි කියලා මේ මේ ධර්මපද හතර ඊටාම අග්‍රයි. මේ ලෝකේ තියෙන ඊටාම අග්‍රම ධර්ම හතරක් මේ කතා කරන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ කියන රත්ත්‍ඥානි. මේක බොහොම කාලයක් තිස්සේ පැවතිච්ච දෙයක්. මේක මේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේක මේ බෞද්ධ මුද්‍රයන් වහන්සේ විතරක් ගුණයක් වශයෙන් පෙන්නපු දෙයක් නෙමෙයි. මේක ඊටාම පැරණි දෙයක්. වංශඥානි මේක මේ ආර්ය වංශයට අදාළ දෙයක්. ඒ වගේමයි පෝරාණානි ඊටාම පෞරාණික වූ දෙයක්. ඒ වගේමයි අසංකින්නානි. මේක ඊටාම පවිත්‍ර දෙයක්. මේකට ආයිත් මොකක්වත් අඩු වැඩි කිරීමක් මොකක්වත් දෙයක් නැහැ. මේක එහෙම්මම තමයි. ඊළඟට එන අසංකින්න පුබ්බාණි. මේක මේ අතීතයේත් ඒ වගේම ඊටාම පවිත්‍රව නිර්මලම තියුණා. මේ ධර්මයේ අපි මේ කතා කරන්න යන ධර්මතා හතරක් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා මේක අතීතේවත් මේකට අඩු වැඩි කිරීම එකතු කිරීම මොකක්වත් කළේ නැහැ. මේක ඒ ආකාරයෙන්ම ගුණයක් වශයෙන් ඒ ආකාරයෙන්ම බොහොම පවිත්‍රව නිර්මලව ප්‍රකාශ වෙලා තිබුණා. න සංකීයන්ති මේ වර්තමානයේත් මේකට මොකක්වත් වෙනසක් කරන්න නැතුව මේක එහෙම්මමයි මේක ධර්මතාවයක් මේක සනාතන ධර්මයක් වශයෙන් මේක පවතිනවා න සංකී ඉස්සන්ති මේක අනාගතයේදීවත් කිසිම වෙනසකට පාත්‍ර වෙන්නේ නැතුව මේක ගුණයක් වශයෙන්ම අනාගතයේදීත් පවතිනවා. අපපතිකුට්ඨානි සමනේහි බ්‍රාහමණේහි විඤ්ඤෝහි. මේක ප්‍රඥාවන්තයින් ශ්‍රමණයින් බ්‍රාහමණයින් කිසිසේත්ම බැහැර කරන්නේ නැති ගුණයක් ධර්මයක්. එතකොට මේ ධර්මය හතර සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ එතකොට මෙන්න මේ වගේ බොහොම ප්‍රබල අන්දමේ මේ පූර්ව කතනයක් කළා ඊට පස්සේ මොන ධර්මතා හතර මොනවද කියලා හඳුන්ලා දෙනවා. ඒකේ අපි මුලින්ම ඊයේ කතා කළා පළවෙනි ධර්මයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනබිජ්ජා භික්කවේ ධම්මපදං. මේ අනබිජ්ජාව එහෙම නැත්නම් මේ ලෝභයෙන් තොර ස්වභාවය විෂම ලෝභයෙන් තොර ස්වභාවය කියන ගතිය අලෝභය ඒ විත තණ්හා ස්වභාවය අන්න බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේක ඊටාම පැරණි දෙයක් මේක මේ ආර්ය වංශයේ දෙයක් ඒ වගේමයි මේක කිසිසේත්ම සංකීර්ණ නොවිච්ච ඊටාම පවිත්‍ර වූ දෙයක් මේක අතීතේවත් සංකීර්ණ වෙලා නැහැ අතීතේවත් මේක අපවිත්‍ර වෙලා නැහැ ඒ වගේමයි මේක අනාගතේදීවත් අපවිත්‍ර වෙන්නේ නැහැ ඒ වගේමයි ඊටාම පෞරාණිකයි ඉතින් ඊළඟට අද අපි මාතෘකා වශයෙන් තබා ගන්න යන්නේ දෙවනි ධර්මය සම්බන්ධයෙන්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා අව්‍යාපාදෝ භික්කවේ ධම්මපදං කියලා අන්න බුදුරජාණන් වහන්සේ අර විදිහටම මේ අව්‍යාපාදයේ සම්බන්ධයෙන් උත් අන්න අර වගේම වර්ණාවක් කරනවා. මේ අව්‍යාපාදය කියන ස්වභාවය ව්‍යාපාදයෙන් ඈත්වීම ක්‍රෝධ නොකර සිටීම වෛරයෙන් ඈත්වීම මේක එක අන්දමින් අපිට මේ වචනේ අර්ථ දක්වන්න පුළුවන් එක එක මට්ටම් වලින් එතන මෙන්න මේ අව්‍යාපාදය කියන ධර්මතාවය බුදුරජාන් වහන්සේ කියන ලෝකේ ඊටාම අග්‍රයි ඊටාම ශ්‍රේෂ්ඨයි ඒ වගේමයි ඒක চিරාත් කාලයක් තිස්සේ පැවතගෙන එන ධර්මයක්. ඒ වගේමයි ඒක මේ ආර්ය වංශයට අයිති වූ ධර්මයක්. ඒ වගේමයි ඊ타ම පෞරාණිකයි, ඒක ඊ타ම පවිත්‍රයි, ඊ타ම නිර්මලයි, අතීතයේදීත් ඊ타ම නිර්මලයි. ඒකේ වෙනසක් උනේම නැහැ. අනාගතයේදීත් වෙනසක් වෙන්නෙත් නැහැ. වර්තමානයේදීත් ඒ අන්දමින්ම නිර්මලව පවතිනවා. ඒ වගේමයි මේ අව්‍යාපාදය කියන ධර්මය ශ්‍රමණීන්, බ්‍රාහමණීන්, ප්‍රඥාවන්තයින් අගය කරනවා. කිසිසේත්ම බැහැර කරන ධර්මයක් නෙමෙයි. කියලා මෙන්න මේ වගේ එක්තරා අන්දමකින් බොහොම ප්‍රබල ප්‍රකාශ රසක් වර්ණනා රසක් බුදුරජාන් වහන්සේ මේ අව්‍යාපාදයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා. දැන් පින්වත්නි අපි භවනා කරන පිරිසක් වශයෙන් මෙන්න මේ වගේ දේවල් පොඩ්ඩක් තේරුම් අරන් තියෙනවා නම් අපිට තේරුම් ගන්න තියෙන්නේ එතකොට මේ භවනාවක් කරහා. එයි මේ තරම් අපිට මේ ගුණයක් පැත්තනොත් කතා කරන්න සිද්ධ වෙන්නේ. අපි මේ භවනා කරන පිරිසක් වෙන්න පුළුවන්. ඔන්න සක්මන් භවනාවක් කරනවා. ඉඳගෙන භවනාවක් කරනවා. එතකොට කොහොමද මේ අලෝභය, එහෙම නැත්නම් මේ අව්‍යාපාදේ වගේ දේවල් අපේ මේ භාවනාවට ඈඳගන්නේ. අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ මේ හිත පිරිසුදු කරගන්න. හිතේ තියෙන කෙලෙස් ටික දුරු කරගන්න. මොකද බුදුරජාන් වහන්සේ කියනවා මේ හිතේ කෙලෙස් තියෙන තාක් ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් තියෙන තාක් අපි කොයිතරම්නම් විවිධාකාර දේවල් කරත් විවිධාකාර නෙකම සුඛයක් අපි අත්දැක්කත් බුදුරජාන් වහන්සේ කියනවා ඒ අකුසල ධර්මයන් අපේ හිතේ බලපවත්වන තාක් අපි මේ සංසාරයෙන් මිදුණා කියලා අපිට සතුටු වෙන්න හැකියාවක් නැහැ කියලා. ඉතින් උතරට අපි මේ බුදුරජාන් වහන්සේගේ ධහම පිළිපදින පිරිසක් වශයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නන මේ සංසාර ගමන අතර විවිධ හේතු මත සිද්ධ වෙන දෙයක්. එකක් තමයි අපේ තියෙන අවිද්‍යාව, මේ තණ්හාව වගේ මේ පෙන්වන මේ අකුසල ධර්මයන්. අනිත් එක තමයි තවත් පැත්තකින් අපේ තියෙන මේ පෙර කරපු අකුසල් ස්වභාවයන් කුසල් ස්වභාවයන් ඒ කර්ම ස්වභාවය. ඉතින් මෙන්න මේ වගේ විවිධාකාර හේතුන් නිසා තමයි අපි සංසාරේ නැවත නැවත ඉපදිපදි මෙරි මෙරි ගමන් කරන්නේ. එතකොට අපි මේ දේවල් තේරුම් අරගෙන මේ සංසාර බිය දැකලා තමයි කෙනෙක් එතකොට භවනා කරන්න පෙළඹෙන්නේ නැත්නම් දහමක් අවබෝධ කරගන්න උත්සාහත් වෙන්නේ කොහොමද මේ සංසාර බියෙන් අත මිදෙන්නේ කොහොමද මේ සංසාර ගමන අඩුතරමින් කෙටි කරගන්නේ ඉතින් මේ විදිහට සංසාර බිය දක්නාසුලුව භවනාවේ යෙදෙන කෙනෙක් අන්න තේරුම් ගන්න අවශ්‍ය වෙනවා ඇයි මේ මේ දිහට දිගින් දිගට මේ සංසාරේ ගැට ගැහි ගැට ගැහි යන්නේ? මොනවද මේකට පාදක වෙන කරුණු? ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ එතකොට විශේෂයෙන්ම බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා මේ කෙලෙස් දහම් රසක් අපේ මේ සංසාර ගමන දික්වීම සඳහා හේතුපාදක වෙනවා. ඒතර මේ කෙලෙස් අපි හඳුනගෙන බැහැර කරන තාක් අපිට කොයි තරම් අනිකුත් දේවල් සම්පාදනය කරගෙන අපි හිටියත් සංසාර ගමනින් අත මිදෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි භවනා කරද්දී විශේෂයෙන්ම ටිකින් ටික ටිකින් ටික අපි තුල යම් යම් ගුණධර්මයන් දියුණු වෙනකොට ඇත්තරම මේ සංසාර බියත් ඇති වෙලා සංසාර ගමන ගැනත් යම් වැටහීමක් ඇති වෙලා ඒත් එක්කම මේට හේතු වෙන යම් යම් හේතු සාධක ධර්මයනුත් අපිට තේරුම් ගිහිල්ලා ටිකින් ටික ටිකින් ටික අපේ මේ හිතේ කෙලෙස් ස්වභාවයන් යටපත් වෙමින් දුර්වල වෙමින් ඡය වෙමින් යන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ කෙලෙස් දුරු කරන ස්වභාවය යටපත් කරගන්නා ස්වභාවය ක්‍රමානුකූලව ඡය කරන ස්වභාවය අපිට සෑහෙන්න පරිස්සමෙන් කරන්න සිද්ධ වෙනවා. මොකද අපි හිතන අන්දමකට එක පාට මේවා ෂණිකව අතුරු දහන් වෙන ස්වභාවයක් නැහැ. මේවා ඊටාම ක්‍රමානුකූලව පොඩ්ඩෙන් පොඩ්ඩ අතරමං මේ අතහැරි අතහැරි යන ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් අපි ඊයේත් විශේෂයෙන්ම මතක් කරගත්තා බුදුරජාන් වහන්සේ කියනවා මේ කෙලෙස් කෙලෙස් වශයෙන් හඳුනා ගැනීම නම් කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. මොකද අපිට අපේ හිතේ තියෙන කෙලෙස් හඳුනා ගන්නවත් බැරි නම් අපිට කිසිසේත්ම මේ කෙලෙස් දුරු කරගන්න හැකියාවක් නැහැ. නිසා අපි සෑහෙන්න බිමට බහින්න වෙනවා. අපිට සෑහෙන නිහතමානී වෙන්න වෙනවා. අපේ හිතේ මේ කෙලෙස් තියෙනවා කියලා පිළිගන්න. අපිට පුළුවන් නම් අපේ හිතේ මේ කෙලෙස් තියෙනවා. අපේ යම් යම් දුර්වලතාවයන් තියෙනවා. මට තව හැදෙන්න තියෙනවා කියලා අපිට බොහොම නිහතමානී වෙන්න පුළුවන් නම් අන්න අපිට ශාස්ත්‍රෝන් වහන්සේගෙන් පිහිටක් ලබන්න හැකියාව තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ අපි ඊයේත් මතක් කරගත්ත අර පඨම සන්දිට්ඨික සූත්‍රයේදී ප්‍රථම සන්දිට්ඨික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මෝලීය සීවක කියන ඒ බ්‍රාහ්මණයට සඳහන් කරනවා යංකෝ ත්වං සීවක සන්තං වා අජ්ජත්තං දෝසං අත්තිමේ අජ්ජත්තං දෝසෝති පජානාති අසන්තං වා අජ්ජත්තං දෝසං නත්තිමේ අජ්ජත්තං දෝසෝති පජානාසි එවං කෝ සීවක සන්දිට්ඨිකෝ ධම්මෝ හෝති අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි දැන් මේ සීවක කියන තැනත්තාට කියනවා බුදුරජාන් වහන්සේ මේ යම් අවස්ථාවක තමන් තුළ ආධ්‍යාත්මික වශයෙන් මේ द्वේෂයක් පහළ වෙලා තියෙනවා කියලා දැනගත්තා නම් නැත්නම් යම් අවස්ථාවක දැන් මේ සිතේ द्वේෂයක් නැහැ කියලා දැනගත්තා නම් අන්නේ द्वේෂයක් තිබීම දැනගැනීම හෝ නැති වෙලාවදී නැහැ කියලා දැනගැනීම කියන එක මේ දහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවයක්. මේ දහමේ තියෙන අකාලික ස්වභාවයක්. මේ දහමේ තියෙන ඕපනයික ගුණයක්. ඒකාතකින් බුදුහාමුදුරුවෝ මේ කෙලෙස් හඳුනා ගැනීමට සෑහෙන්න ප්‍රබල තැනක් දීලා තියෙනවා. මොකද මෙච්චර ප්‍රකාශයක් කරන්නේ නැහැ නැත්තම්. එහෙනම් අපි මේ කෙලෙස් හඳුනා ගැනීම සම්බන්ධයෙන් සෑහෙන වැටහීමක් ඇති කරගන්න ඕනේ. ඒ ගැන යම් අවධානයක් යොමු කරන්න වටිනවා. මොකද කෙලෙස් හඳුනා ගැනීම හඳුනා ගනිමින් හඳුනා ගනිමින් තමයි අපිට ඒවා දුරු කර ගැනීම සඳහා අවස්ථාව සැලසෙන්නේ. දැන් කාය කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඒ නිසාම කියනවා දෝසෝ භික්ඛවේ නේව කායේන පහතබ්බෝ නෝ වාචාය පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බෝ මෙන්න මේ द्वේෂය කියන දහම ඉතින් දුරු කරන්න සිද්ධ වෙන්නේ කයෙන් දුරු කරන්න හැකියාවකුත් නැහැ වචනෙන් දුරු කරන්න හැකියාවකුත් නැහැ මෙන්න මේ द्वේෂය කියන එක පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බෝ ප්‍රඥාවෙන් දැක දැක තමයි ප්‍රහාණය කරන්න සිද්ධ වෙන්නේ එතකොට පින්වත්නි අපි द्वේෂය හඳුනා ගැනීමත් ද්වේෂය දුරු කර ගැනීමත් ක්‍රමානුකූලව කළ යුතු වෙනවා. ඉතින් එතකොට තමයි අපිට අර සතිපට්ඨානයක් ප්‍රයෝගී කරගන්න සිද්ධ වෙන්නේ. මොකද අපි හුඟක් වෙලාවට අපේ හිතේ ද්වේෂයක් හටගත්තාම අපි දන්නේම නෑ ඒකේ පැටලිලා දිගින් දිගට දිගින් දිගට ඒකෙම යනවා මිසක් අපිට ද්වේෂය ද්වේෂයේ වශයෙන් හඳුනා ගන්න හරිම අමාරුයි. මොකද හුඟක් වෙලාවට අපේ අපේ හිතේ ද්වේෂයක් හටගත්තාම අපි ඒක සාධාරණීකරණය කරනවා. මම නිවැරදි අනිත් කෙනා වැරදි. නිරන්තරයෙන්ම අපි ඒ විදිහට මේ හටගත්තු ද්වේෂය අපි නිරන්තරයෙන්ම සාධාරණීකරණය කරනවා. ඒක නිවැරදි කරනවා. මේ තරහ ගන්න වටිනවා කියලා අපි හිතනවා. මොකද අනිත් එක්කනාගෙන් වැරද්දක් සිද්ධ වුණා. අනිත් එක්කන සම්පූර්ණයෙන් වැරදි. මම නිවැරදි කියලා අපි අන්න ඒ ස්ථාවරය මත පිහිටලා අපි දන්නේම නැතුව අපේ හිතේ ඔන්න ද්වේෂයක් වර්ධනය කරගන්නවා. දන්නේම නැතුව ඕක ඉතින් ටික ටික වර්ධනය වුණොත් අපි හිතමු අපේ අතර යම්කිසි කෙනෙක් එක්ක අපි කතා බහ කර කර ඉන්නවා. ඉතින් එයාගේ අතින් අපි හිතමු යම් නොමනා වචනයක් කියවෙනවා. එතකොට අපේ හිත පෑරෙනවා. ඔන්න අපේ හිත රිදෙනවා. දැන් මේ පොඩ්ඩකින් පටන් ගත්ත දෙයක්. අපි හිතමු දැන් එතනින් කතාව අවසන් වුණා. ඔන්න අපි ගෙදර යනවා. නැත්නම් අපි කුටියකට යනවා. ගිහිල්ලා ඉන්න නිකන් ඉන්න ගමන් ඔන්න ආයේ ඒක මතක් වෙනවා. අර මනුස්සයා මෙහෙම දෙයක් කිව්වා නේද කියලා ඔන්න මතක් වෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් ආයේ ඒ ගැන හිතනවා. පොඩ්ඩක් සිතුවිලි ධාරාවක් ඔන්න ඒ ගැන ක්‍රියාත්මක වෙනවා. අපි ඉතින් ඒක පොඩ්ඩක් ආයේ අමතක වුණා. ඊට පස්සේ ආයෙ ටික වෙලාවක් ඉන්නකොට අන ආයෙත් මතක් වෙනවා. අර මනුස්සයා අරම දෙයක් කිව්වා නේද? කියලා ආයෙත් මතක් වෙනවා. දැන් ඔන්න තව ටිකක් ඒ ගැන හිතනවා. තවත් ඔන්න ඒ ගැන හිතනවා. ආයෙත් ඉතින් අපි තුමු ඒකත් මොකක් හරි හේතුවක් නිසා ඔන්න අමතක වුණා. ආයෙත් ඔන්න ආයෙත් මතක් වෙනවා. දැන් ඔහොම මතක් වෙවි මතක් වෙවි යනකොට ටික ටික ටික ඇත්ත වශයෙන් මේ සිද්ධියේදී නම් එක වචනයයි කියවුනේ. නමුත් අපි ඇතුලෙන් ඒ වචනේම නැවත හිත හිත හිත හිත සිය දහස් වාරයක් අපිම කියා ගන්න පටන් ගන්නවා. ඔන්න පින්වත්නි මොකද්ද වෙන්නේ? අන්තිමට අර ද්වේෂය වර්ධනය වෙන්න පටන් ගන්නවා. අර නුරුස්නා ගතිය නැත්තම් අමනාපය දිගින් දිගට දිගින් දිගට වර්ධනය වෙන්න පටන් ගන්නවා. අර ඒ සිද්ධිය අවස්ථාවේදී තිබිච්ච හිතේ ස්වභාවය නැත්තම් වෙච්ච සිතේ රිදුම වෙනුවට දැන් හිතේ ප්‍රබල ද්වේෂයක් හටගන්නා මට්ටමටම ඔන්න ද්වේෂය දියුණු වෙනවා. මේ එකතකින් බැලුවම අපි මේ සෑහෙන්න මේ අතීත සිද්ධාක් අල්ලගෙන අපේම හිත දූෂණය කරගන්නා ආකාරය. අපිටම තේරෙන්නේ අපි කොයිතරම් අපිම මේ හිත වල්මත් කරගන්නවද? අපිම මේ හිතට විස එකතු කරගන්නවද කියලා අපිටමත් තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් අපි එකතකින් මේ ද්වේෂය අපි තුල සාධාරණීකරණයක් කරගන්නවා. ඉතින් අවාසනාවකට අපි මේ විදිහට द्वේෂයෙන් හිතන්න හිතන්න අපි ගාව තිබුණනම් යම්කිසි අව්‍යාපාදයක් නැත්නම් මෛත්‍රියක් තිබුණනම් මේ මෛත්‍රිය අව්‍යාපාදය මේ ඔක්කොම යටපත් වෙලා ද්වේෂෙම ස්මතු වෙන්න පටන් ගන්නවා. ඔන්න මොකද වෙන්නේ? දැන් ඔන්න ටිකක් හිතෙනවා. ඒ ඔස්සේ තව ටිකක් හිතෙනවා. ඒ ඔස්සේ අපි තුමු මේ පුද්ගලයාගේ තව තව අපිට අගුණ පේනෙන්න පටන් ගන්නවා, වැටහෙන්න පටන් ගන්නවා. එයා අතීතයේ කරපු අගුණත් අපිට මතක් වෙනවා. අනාගතයේදී කරાવી කියලත් අපිට විවිධාකාර දේවල් හිතෙනවා. ඒ වගේම අපේ මිතුරන්ට එයා යම් යම් කරපු අකටයුතුකම් ඔන්න මතක් වෙනවා. අනාගතයේදීත් ඔන්න අපේ මිතුරන්ට නැත්තම් අපේ මේ ළඟ ඇසුරේ ඉන්න අයට ඥාතීන්ට යම් යම් දේවල් කරાવી කියලත් ඔන්න මතක් වෙනවා, හිතනවා. ඉතින් මේ විදිහට හිතා ගන්න බැරි තරම් අපිම ලොකු අවුල් ජාලාවකට පැටලෙනවා. ඉතින් මේ කාරණාව බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම ඔය ද්වේධා විතර්කය සූත්‍රයේ සඳහන් කරනවා. මෙන්න මේ අන්දමින් යඤ්ඤ දේව භික්ඛවේ බිකු බහුල මනුවිතක්කේති අනුවිචාරේති තථා තථා නති හෝති චේතසෝ මෙතෙන්ද කියවෙන්නේ යම් යම් ආකාරයකින් අපේ හිතේ අපි විතර්කයක් නැවත නැවත වඩනවා නම් අන්න ඒ අනුවම අපේ හිත හසුරවනවා නම් අන්න ඒ පැත්තටම මේ හිත නැමිනවා දැන් ආයි පොඩ්ඩක් මතක් වෙච්ච ගමන්ම අර ඒ පැත්තෙන්මයි හිත දුවන්නේ දැන් ද්වේෂය අර විදිහට අපි හිතමු පටන් ගත්තා දැන් ද්වේෂේ පැත්තෙන්ම දුවදුවා දුවදුවා යනවා හිත ආයෙත් අර මනුස්සයාගේ ගුණයක් මතක් වීමක් කිසිම දෙයක් නෑ. දැන් ද්වේෂෙම වර්ධනය වෙනවා. දැන් මේ தත්ත්වය අපි තේරුම් අරගන්නවා නම් අන්න අපි සෑහෙන සැලකිලිමත් වෙනවා. අපි කොහොමද මේ හිත ආරක්ෂා කරගන්නේ? මොකද අපිම තමයි මේ හිත ආරක්ෂා කරගන්නත් සිද්ධ වෙන්නේ. අපේ දරුවෙකුට, අපේ මුණුබුරෙකුට, එහෙම නැත්නම් අපේ ගුරුවරයෙකුට, අපේ ඥාතියෙකුට, අම්මට තාත්තට මේ කිසිම කෙනෙකුට අපේ හිත රැකගන්න බෑ. අපි අපිම තමයි අපේ හිත රැකගන්න සිද්ධ වෙන්නේ. නමුත් අර වගේ අපි හිතේ හටගත්තා වූ යම් නොමනාපයක් අර වගේ අපි නැවත නැවත නැවත නැවත හිත හිතා හිත හිතා හිත හිතා වර්ධනය කරන්න ගත්තොත් ඔන්න හිතා ගන්න බැරි තරම් විදිහට අපේ හිතම දූෂිත වෙලා අපිම द्वේෂයෙන් දැවෙන්න පටන් ගන්නවා. එක්තරා අවස්ථාවක මල්ලිකා බිසව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. එතුමිය කියනවා මේ පිංගුතුන් දන්නවා මල්ලිකා බිසව කියන්නේ අර කොසල් රජතුමාගේ අග බිසව. ඉතින් ඒ බිසව ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ ඇතම් කාන්තාවන් ඉන්නවා ඊටාම සුරූපී. ඒ වගේමයි ඇතම් කාන්තාවන් ඉන්නේ ඊටාම විරූපී. ඒ වගේම මේ ලෝකේ ඉන්නවා ඇතම් කාන්තාවන් බොහොම භවභෝග සම්පත් බහුලයි බොහොම මහේශාක්‍යයි. ඇතම් කෙනෙක් ඉන්නවා ඊටාම දිලිඳුයි. දැන් මේ මල්ලිකා බිසව අහනවා දැන් මේ ලෝකේ ඇතම් ඊටාම දිලිඳු, ඊටාම දුප්පත්, බොහොම අල්පේශාක්‍ය, ඒ වගේමයි ඊටාම විරූපී කාන්තාවන් ඉන්නවා. මොකද්ද මේකට හේතුව? ඊළඟට කියනවා මේ ලෝකේ ඉන්න ඊ타ම දුගී ඊ타ම දුප්පත් හැබැයි සුරූපී කාන්තාවන් ඉන්නවා. මොකද්ද මේකට හේතුව? ඊළඟට කියනවා මේ ලෝකේ ඉන්නවා ඇතැම් පොහොසත් බොහොම ධන ධාන්‍ය තියෙන භවභෝග සම්පත් තියෙන අය ඉන්නවා. හැබැයි ඊ타ම විරූපී. මොකද්ද මේකට හේතුව? ඒ වගේමයි මේ ලෝකේ ඉන්නවා ඊ타ම පොහොසත් වත් පොහොසත්කම් ඔක්කොම ඉහළින්ම තියෙනවා. ඒ වගේමයි සුරූපී කාන්තාවක්. අන්න ඒකට මොකද්ද හේතුව? එතකොට මේ හතර ආකාරයක කාන්තාවන් මේ මල්ලිකා බිසෝ දැකලා තියෙනවා. දැකලා දැන් අහනවා බුදුරජාන් වහන්සේ මොකද්ද මේකට හේතුව? බුදුරජාන් වහන්සේ පින්වත්නි කියපු උත්තරය අපි හකුලවලා ගත්තොත් බුදුරජාන් වහන්සේ කියනවා මේ ලෝකේ ඇතම් කාන්තාවක් බොහොම මසුරුයි. Taman කිසිම දෙයක් අනුන්ට දෙන්නෙත් නැහැ. ඒ වගේම අනිත් අයක් අනිත් අය කවුරු හරි අනිත් කෙනෙකුට යමක් දෙනවා නම් ඒකත් වළක්වනවා. මේ වගේ කාටවත් කිසිම දෙයක් දෙන්නෙත් නැතුව අනිත් අය දෙන දේත් වළක්වමින් බොහොම මසුරු අන්දමින් කෙනෙක් කටයුතු කරනවා. අන්න ඒ බඳු කෙනෙක් මිය ගිහිල්ලා නැවත ඉපදුනොත් අන්‍යා විශේෂයෙන්ම දිලිඳු භාවයටපත් වෙනවා. ඒ වගේමයි ඇතම් කෙනෙක් යම්කිසි වචනයක් කිව්වම ඉක්මනටම කිපෙනවා. එකට දෙකක් කියන්න පටන් ගන්නවා. එකට හතක් කියන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ වගේ ඊටාම ඉක්මනට කිපෙන සුළුව, ඉක්මනට තරහ ගන්නා සුළුව යම් කාන්තාවක් මේ ලෝකේ ඉන්නවා නම්, එයා මිය ගිහිල්ලා ඊළඟ භවයේදීත් කාන්තාවක් වුණොත් අන්න එයා විරූපී ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේ වගේ උත්තරයක් තමයි බුදුරජාන් වහන්සේ දෙන්නේ. ඒකට අපිට හිතා ගන්න තියෙන්නේ අන්න අර කාන්තාවන් මේ හතර දෙනා සම්බන්ධයෙන් එක කාන්තාවක් එතකොට සුරූපී වෙන්නත් තවත් කාන්තාවක් විරූපී වෙන්නත් ඒ වගේමයි පොහසත් වෙන්නත් දුප්පත් වෙන්නත් මේ දෙකේ සංකලනයන් මේ විදිහට හට අරගෙන තියෙන්නේ මේ අතීත භවයන්ගේ අපි හැසිරිච්ච ආකාරයටත් යම්කම් හේතුන් නිසායි. දැන් ඉතින් එදා ඒ කාලේ හැටියට ඉතින් අපිට හිතා ගන්න තියෙන මේ වර්තමානයේ තියෙනා වගේ ඔය විවිධාකාර රූපලාවන්‍ය දේවල් තියෙන නැතු ඇති. ඒ නිසා ඒ අය ස්වාභාවික මේ සුරූපී බව ගැනම තමයි කතා කරලා තියෙන්නේ. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ සුරූපී බවටත් අතීත හේතු තියෙනවා. මේ විරූපී බවටත් අතීත හේතු තියෙනවා. මේ පොහසත් කමටත් අතීත හේතු තියෙනවා. දුප්පත් කමටත් අතීත හේතු තියෙනවා. ඒ වගේමයි තවත් අපිට මේ භික්ෂුන් වහන්සේලා වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් තවත් පැත්තක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා. දැන් අපි සාමාන්‍යයෙන් මේ ගිහිගේ කලකිරිලා නැත්නම් යම් යම් හේතුන් නිසා මේ සංසාර බිය තේරුම් අරගෙන ඔන්න බුදුරයන් වහන්සේ කියන යම් කිසි කුල පුත්‍රයෙක් පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ ඉතින් අපි හිතමු ටිකක් වයසට ගිහිල්ලා වගේ පැවිදුණා කියලා. පැවිදුණා නම් මොකද වෙන්නේ? දැන් පැවිදුණාට පස්සේ ඉතින් নানা ප්‍රකාර දේවල් ඔන්න ඉගෙන ගන්න තියෙනවා. සිවුරු පෙරවන හැටි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ කුටියක් පරිහරණය කරන හැටි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. පාත්‍රය පරිහරණය කරන හැටි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. වැඩිහිටියන්ට වන්දනාමාන කරන ආකාරය ඉගෙන ගන්න සිද්ධ වෙනවා. බුද්ධ වන්දනාවක් කරන හැටි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි හිතමු බණක් කියන්න මේ සිල් දෙන්න ඉගෙන ගන්න සිද්ධ වෙනවා. මේ වගේ මේ මහාන ජීවිතයට අදාළව සෑහෙන්න කොටසක් තියෙනවා අපිට නැවත ඉගෙන ගන්න. ඉතින් දැන් අපි හිතමු ටිකක් සමාජයේ වග කියන තනතුරක් දලලා දරුමල්ලන් හදලා මේ වගේම සමාජයේ බොහොම නිලයක් තලයක් දලලා දරලා එහෙම ආපු කෙනෙක් නම් දැන් අර සමහරලාට මේ උපදෙස් දෙන්නේ එමත් නැත්නම් මේ ගුරුහරුකම් දෙන්නේ සමහරලාට මේ තැනැත්තාටත් වඩා බාල වූ ස්වාමීන් වහන්සේ කෙනෙක්. බාලය කියන්නේ මේ වයසින් බාලයි. නමුත් මහාන කමින් ඉහළයි. මහාන කලින් මහාන කමින් වැඩි හිටි. නමුත් වයසින් බාල වෙන්න පුළුවන්. දැන් අර තැනැත්තා කල්පනා කරන්න පුළුවන්. දැන් මගේ මේ දරුවෙක් වගේ ඉන්න මිනිස්සෙක් කොහොමද මේ මට මෙහෙම කරන්න අරම කරන්න මේ වෙලාවට නැගිටින්න අර වෙලාවට නැගිටින්න මේ වෙලාවට වන්දනා කරන්න අර වෙලාවට වන්දනා කරන්න මේ විදිහට භවනා කරන්න අර විදිහට වන්දනා භවනා කරන්න මේක කරන්න එපා අරක කරන්න එපා කියන මට කෙලවරක් නැතෝ දැන් උපදිනවා හරියට නිකන් මේ මගේ දරුවෙක් වගේ මිනිස්සෙක්. දැන් මෙයාගේ හිතේ දැන් අවවාද පිළිගන්නවා වෙනුවට දැන් මොකද වෙන්නේ? අර අවවාදයේ සම්බන්ධයෙන් එහෙම නැත්නම් අර අවවාද දෙන අනිකුත් ඒ තමන්ගේ ගුරුවරයා සම්බන්ධයෙන් සබ්‍රහ්මචාරීන් වහන්සේ සම්බන්ධයෙන් ද්වේෂයක් හටගන්න පුළුවන්. ක්‍රෝධයක් හටගන්න පුළුවන්. ඉතින් මේක ටිකින් දිගට දිගින් දිගට පළපදියම් වුණොත් අර තමන්ගේ ගිහික්කම නිසා ආපු මේ සමාජයේ තිබිච්ච යම් යම් දේවල් නිසා ආපු දේවල් ඔන්න ඉස්මතු වෙන්න පටන් ගත්තොත් මාන්නයක් ඔන්න ඉස්සරහට ආවොත් ඒ හරහාම ඔන්න ක්‍රෝධයක් හටගන්නවා. ක්‍රෝධයක් හට අරගෙන බුදුරයන් වහන්සේ කියනවා හරියට නිකන් අර වතුරේ පීනනකොට ලොකු දිය රැල්ලක් ඇවිල්ලා ගහගෙන ගියා වගේ අන්න සිවුරත් අතහැරලා යනවා. මේකට බුදුහාඳුරෝ දෙන නම තමයි ඌමි භය කියන නම. ඒ කියන්නේ මේ සිවුරේ ඉන්නකොට නැත්තම් මහන වෙලා ඉන්නකොට මේ බය හතරක් ගැන කතා කරනවා. මේ සිවුරෙන් පහ වෙලා යන්න පුළුවන්. උපැවිදි වෙන්න හේතු වෙන කාරණා හතරක්. ඒක මේ එක කාරණාවක් වශයෙන් බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ ඌමි භය. කෝදුපායාසස්සේතං අධිවචනං කියලා මේ මේ ඌමි භයට බුදුරජාන් වහන්සේ අර්ථ දක්වනවා. ඒ කියන්නේ හරියට නිකන් අර පීනන මිනිස්සෙක් එක පාරට ආපු සැඩ දිය රැල්ලකට අහු වෙලා ගහගෙන ගියා වගේ අන්න මේ තැනැත්තාගේ හිතේ හටගත්ත අන්න වගේ ක්‍රෝධයක්, ද්වේෂයක්, ව්‍යාපාදයක් දන්නේම නැතුව එයාව සිවුරෙන් පවා අයින් කරනවා. මොකද පින්වත්නි අපිට සෑහෙන අවශ්‍ය වෙනවා එක අතකින් නිහතමානීත්වයක් මේ අනිත් අය වෙනත් කෙනෙක් දෙන අවවාදයක් පිළිගන්න. ඉතින් අපිට හුඟක් වෙලාවට අපිට මේ නිහතමානීත්වය නැත්තම් වෙනත් කෙනෙක් දෙන අවවාදයක් පිළිගන්න පවා හැකියාවක් නැහැ. ඉතින් නිහතමානීත්වයෙන් නැතිවීම නිසාම අහිමි වෙන ගුණධර්මයන් අප්‍රමාණයි. නමුත් අපිට පුළුවන් නම් නිධානයක් දක්වනවා වගේ අනිත් කෙනෙක් දීපු අවවාදයක් පිළිගන්න, සත්පුරුෂයෙන් දෙන අවවාදයක් පිළිගන්න. මගේ මේ තාක් වැරදි තිබුණා මට ඒ වැරද්ද හදාගන්නත් බැරි වෙලා තිබුණේ. මට එහෙම වැරද්දක් තියෙනවා කියලාවත් මගේ තේරුණේ නැහැ. නමුත් මෙන්න සත්පුරුෂයෙක් මට මෙන්න මේ වැරද්ද තියෙනවා කියලා පෙන්눔 කරලා දුන්නා. හරියට නිකන් නිධානයක් පෙන්නවා වගේ ඒක පිළි අරගන්න තරම් අපි නිහතමානී නම් අන්න අපිට ඉදිරි ගමනක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හරිම මේ ද්වේෂය කියන ධර්මත් සෑහෙන අපේ ජීවිතවලට වග කියනවා. ඉතින් අපි මේ ද්වේෂය තේරුම් ගන්න තේරුම් ගන්න අපි ද්වේෂයෙන් තොරව අපේ හිත පැවැත්වීම සඳහා උත්සාහත් වෙන්නත් සිද්ධ වෙනවා. ඉතින් අපි ද්වේෂය දිහා බලන්න නම් ද්වේෂයත් එක්ක මුහුණට මුහුණලා සටන් කරන්න නම් අපිට එක පාට මේ தත්ත්වය ඇති කරගන්න බැරි වෙයි. අපිට ඒ සඳහා සතිමත් භාවයක් සමාධිමත් භාවයක් දිනු කරගන්න සිද්ධ වෙනවා. අපි හිතමු අපි මුලින් මෛත්‍රී භාවනාවක් වගේ දෙයක් කරලා ඔන්න ද්වේෂයෙන් මදක් යටපත් කරගන්නවා. මොකද එකපාරටම මේ සතිය දිනු කිරිය ගනි දිනු කරගෙන මේ කටයුත්ත කරන්න සමාලාට බැරි වෙයි. ඒ තරම් අපේ හිත ද්වේෂ බරිතයි. ඉතින් අපි මොකද්ද කරන්නේ? හරියට නිකන් පැලස්තරයක් දැම්මා වගේ දෙයක්. මුලදී පුළුවන් තරම් ඔන්න මෛත්‍රී භාවනාවක් කරනවා. තමන්ටමත් මෛත්‍රී කරනවා, ඊළඟට තමන්ගේ ගුරුවරයෙකුට මෛත්‍රී කරනවා, ඊළඟට අපි තුමු ඊට ආසන්නව ඉන්න තව තව අයට මෛත්‍රී කරනවා. මෙහෙම පොඩ්ඩක් පොඩ්ඩක් පොඩ්ඩක් දැන් මේ හිතට මෛත්‍රිය පුරුදු කරනවා. මෛත්‍රිය පුරුදු කළා ඔන්න මධ්‍යස්ත පුජ්‍යලීන්ටත් ඊටත් වඩා සමානලාට අමාරු වෙච්ච ඒ සමන් අකමැති පුජ්‍යලීන්ට පවා මෛත්‍රී කරන්න ඔන්න පුරුදු කළා දෙනවා. දැන් පොඩ්ඩක් ඔන්න හිත සමනය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට සමනය වෙච්ච හිතක ඊළඟට ඔන්න සතිය දිනු කරගන්න පහසුවෙම අවස්ථාව තියෙනවා. අපිටම දැන් ඔන්න අපි සතියත් ටික ටික දිනු කරගෙන යනවා. වර්තමානයේ හිත ගන්න පටන් ගන්නවා. වම දකුණ කියලා ඔන්න අපි පටන් ගත්තා. ඔන්න දැන් වර්තමානයේ හිත තියෙනවා ටික ටික ටික ටික ඔන්න අපේ වර්තමාන අරමුණක හිත පවත්වමින් සතිය දියුණු කරමින් යනකොට හිතේ සමාධිමත් භාවයකුත් හට ගන්නවා. හිත විසින්ම මේ සරල අරමුණේ ඉන්න පටන් ගන්නවා. ඊළඟට මේක කාලයක් දියුණු කරනකොට දියුණු කරනකොට කෙනෙකුට පුළුවන් ක්‍රමානුකූලව තමන් අපිටම ආනාපාන සති භාවනාවක් වගේ මූල කර්මස්ථානයක් ඇසුරු කරනවා නම් ඒ ආනාපාන සතිය හරහා ඔන්න තව තව හිත සූක්ෂම කරගන්නවා. නැත්තම් සතිමත් භාවය සූක්ෂම කරගන්නවා. සතිමත් භාවය සූක්ෂම වෙන්න වෙන්න අපිට මේ අස්පනා පිට තියෙන මූල කර්මස්ථානයේ සියුම් සියුම් ලක්ෂණ පේන්නත් පටන් ගන්නවා. ඉතින් අපි මේවත් හොඳින් දැකගනිමින් බලාගනිමින් ඉදිරියට යනවා. ඔන්න අපි හොඳට මේ සියුම් දේවල් තේරුම් ගන්නවා නම්, ඒවා දේවල් හොඳට දැක ගන්නවා නම්, ඔන්න මූල කර්මස්ථානේ තව තව සියුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම සියුම් වෙන්න සියුම් වෙන්න අපිත් අතහරින්නේ අපිත් කොහොම කොහම හරි මේ සියුම් වෙන කර්මස්ථානයේට සරිලන පරිද්දෙන් අපේ සතිමත් භාවයත් තව තව වර්ධනය කරනවා. මෙහෙම දිගින් දිගට ගියොත් අන්න සම්පූර්ණයෙන්ම මේ අරමුණ සංසිඳෙන්න පුළුවන්. අන්න අපේ හිතත් බොහොම සංසිඳිලා ඒකාග්‍ර වෙලා පවතිනවා. පස්සම් භයං කාය සංඛාරං අස්ස සෙසාමීති සික්ඛති. කියලා බුදුරජාන් වහන්සේ මේ தত্ত্বය පෙන්ලා දෙනවා. අර තිබුණ තිබුණ ආනාපානය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට සංසිඳිලා තැම්පත් වෙලා අපේ හිත ඒකාග්‍ර වෙලා හොන්න පවතිනවා. දැන් මෙහෙම ඉන්නකොට ඔන්න හිතේ ටිකක් ටිකක් ඉස්සරහට යනවා. හිතේ යම් සතුටක් පහළ වෙනවා. ඒත් එක්කම කායික වශයෙන් සැහැල්ලුවක් පහළ වෙනවා. ඔන්න ඔහොම ඉන්නකොට සමහරවල් නිකන් රැල්ලක් ඇවිල්ලා යනවා වගේ සුවයක් ඔන්න පටන් ගන්නවා. මුළු කයම කිලිපලා යන ස්වභාවයක් හටගන්න ඉඩ තියෙනවා. නිකන් පා වෙනවා වගේ දැනෙන ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ කායික සුඛයක්, කායික සුවයක් දැනෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා මේවා දිහා ටිකක් විමසිලිමත් වෙන්න. මෙන්න සුව වේදනාවක් ඇවිල්ලා යනවා. ආයෙත් ඔන්න සුව වේදනාවක් ඇවිල්ලා යනවා. මෙන්න මේ වේදනාවේ ස්වરૂපයන් තමයි මේ සුඛ වේදනාවක් කියලා කියන්නේ. එම නැත්තම් මේ ප්‍රීතියේ විවිධාකාර අංශයන් තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. ඒතර භාවනාවේදී ඒකාතකින් අපිට සතුටක්, निराமிස සෝයක් භුක්ති ගන්න හැකියාව තියෙනවා. අන්න ඒ निराமிස සුඛය මේ විවිධාකාර අන්දමකින් නිරූපණය වෙන්න පුළුවන්. ඕකට සාමාන්‍යයෙන් ඉතින් අර පස්වනක් ප්‍රීතිය කියලා එහෙම පොත්පත්වල සඳහන් වෙනවා. කුද්ධිකා පීති, කණික පීති, ඕකප්පන පීති. ඔය ආදී වශයෙන් මේ ප්‍රීතියේ විවිධ ස්වභාවයන් පෙන්නනවා. සමාලාවට නිකන් බොහොම ඉක්මනට ඇවිල්ලා නැති වෙලා යන දේවල්. එහෙම නැත්නම් විටින් විට නැවත නැවත මතුවෙන දේවල්. එහෙම නැත්නම් රැල්ලක් නැවත නැවත එනවා වගේ දේවල්. නැත්නම් මුළු කයම පිනා යන ස්වභාවයක්. ඉතින් මේ වගේ ප්‍රීතිය විවිධාකාර අංශ පෙන්වනවා. ඉතින් මේවත් අපි ඔන්න බුදුහාමුදුරන් කියපු නිසා බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ අනුගමනය කරමින් මොන ප්‍රීතිය හඳුනා ගන්නවා. අපි හිතමු කායික වේදනාවක් දැනෙනවා. ඔන්න ඒක දිහත් බලනවා. ඉතින් මේවා නැවත නැවත දකින්න දකින්න අන්න ටික ටික ටික මේ වේදනාවන් සමන වෙන්න පටන් ගන්නවා. වේදනාවන් සමනය වෙද්දී සමහරලාවට හිතේ යම් යම් සංඥාවන් පහළ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු අපි බොහොම ශ්‍රද්ධාවන්ත චරිතයක් නම් සමහරලාට අපේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය බොහොම තැම්පත් වෙලා සියුම් වෙලා තියෙනකොට සමහරලාට විවිධාකාර සංඥා මතුවෙන්න පුළුවන්. අපි හිතමු ඔන්න බෝධියක් දැర్శණය වෙනවා, වෙහෙරක් දැర్శණය වෙනවා, බුද්ධ රූපයක් දැర్శණය වෙනවා. මේ වගේ নানা ප්‍රකාර දේවල් පේන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා මේ ඇස් දෙක වහගෙන ඉන්නකොට හිත පෙන්නන මේ සංඥාවන් කියන්නේ හරීම මිරිඟුවක්. මේවා ඔස්සේ යන්න එපා. ගියොත් එහෙම ඔන්න පැටලෙනවා. නිසා අපි බුද්ධ වචනේ මතක් කරගෙන මේ කොයි තරම් දර්ශනීය තොරණක් පෙන්නුවත් අපි තොරම් බලන්න යන්න නැතුව ඉන්නවා. අපි ඒක අත්හැරලා දාලා ඔන්න ආනාපානියත් එක්කම ඉන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේවා දේවල් අත්හැරලා මේ දැනෙන දෙයක් එක්ක අර සරල ඒකාකාරී අරමුණක් එක්ක උපේක්ෂා සහගත අරමුණක් එක්ක අපි ඉන්න පටන් ගන්නවා. එහෙම හිටියොත් අන්න සංඥාවන් වේදනාවන් ටිකක් සමනයටපත් වුණාට පස්සේ ඔන්න අපිට අපේ හිත බලන්න හැකියාවක් ලැබෙනවා. චිත්තපටි සංවේදී අස්ස සිසාමිති සික්ඛති කියලා අන්න බුදුරජාන් වහන්සේ පෙන්නනවා. ඔන්න ඔය මට්ටමකදී වගේ තමයි බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් හිත දිහා බැලීම සඳහා මූලික සුදුසුකම් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට සෑහෙන්න හිතේ සමාධිමත් බවක් හැදිලා තියෙනවා. සතිමත් භාවයක් දියුණු කරලා තියෙනවා. ඒ වගේමයි අපි වේදනාවන් ටිකක් නිරීක්ෂණය කළා. ඒවා වේදනා වේදනා වශයෙන් දැක ගැනීමේ හැකියාවක් ලැබිලා තිනවා. සංඥාවන් වලටත් ඒ තරම්ම අහු වෙන්නේ නැහැ. සංඥාවලුත් ටිකක් දුරට තරණය කරලා තියෙනවා. දැන් ඒ කියන්නේ එක අතකින් අපිට භවනාවේ යම් අත්දැකීම් ටිකක් ලැබිලා තියෙනවා. අන්න එහෙමනම් අන්න බුදුරජාන් වහන්සේ කියන චිත්තානුපසනාවකට නැඹුරු වෙන්න පුළුවන්. ඉතින් මේ දිහා බලනකොට අන්න අපිට සතිපට්ඨානය නැවත මතක් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා සදෝ සංචිත්තං සදෝ සංචිත්තන්ති පජානාති. ඔන්න ද්වේෂ හිතක් හට අරගෙන තියෙනවා. මෙන්න ද්වේෂ හිත ද්වේෂ හිතක් වශයෙන් දැක ගන්නවා. දැන් අර වේදනාවක් බලද්දී අපි වේදනාව දැකගත්තා වගේම මේ වේදනාව ඔස්සේ ගිහිල්ලා මේක මම මගේ කරගෙන ඒකක ගැටෙන්න ගියෙත් නැහැ. අන්න වගේ දැන් මේ ද්වේෂ හිතක් හට අරගෙන තියෙනවා. මේ ද්වේෂ හිත ද්වේෂ හිත වශයෙන්ම දකිනවා. දැන් මේ ද්වේෂයක් පහළ වුණා කියලා ආයෙත් Tamanට වෛර කරන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි ද්වේෂ හිත පෝෂණය කළා හුඟාක් ද්වේෂෙන් දැවෙන්න යන්නෙත් නැහැ. දැන් ද්වේෂය ද්වේෂයේ වශයෙන්ම හඳුනා ගන්නවා. අර මුලින්ම අපි මතක් කරගත්ත අර මෝලිය සීවක කියන තැනත්තට කිව්වා වගේ දැන් අපිත් තේරුම් ගන්නවා දැන් මේ ඇතුළත දැන් ද්වේෂයක් තියෙනවා මේ ඇතුළත ද්වේෂය ද්වේෂයේ වශයෙන්ම දැක ගන්නවා. අපිට පුළුවන් නම් ද්වේෂය ද්වේෂයේ වශයෙන් දැක ගන්න. ඒක පෝෂණය නොකර ඉන්න. ඔන්න පින්වත්නි මේ වර්තමාන කාලේ විද්‍යාවෙන් පවා හොයාගෙන තියෙනවා හිතේ හටගන්න द्वේෂයක් සාමාන්‍යයෙන් පවතින විනාඩි එකහමාරයි කියලා. ඉතින් අපේ හිතේ යම් පමණකින් විනාඩි එකහමාරකට වඩා द्वේෂයක් තියෙනවා නම් ඒ කියන්නේ අපි द्वේෂය පෝෂණය කරලා තියෙනවා. අපි අතින් දාපු හින්දා තමයි නැත්නම් අපි පෝෂණය කරපු නිසා තමයි අපි උල්පන්දන් දීපු නිසා තමයි අපේ හිත වඩා වඩා ද්වේෂයෙන් දැවෙන්නේ. අපිට පුළුවන් නම් හටගත්තු ද්වේෂය එහෙම්ම ඉන්න ඇරලා එයාටම නැති වෙලා යන්න එයාටම ෂය වෙලා යන්න ඉඩ දුන්නොත් වැඩිම තියෙනවයි කියන්නේ විනාඩි එකමාරයි. ඉතින් අපි මේ කාරණා තේරුම් අරගෙන අපි යෝගාවචරයෙන් වශයෙන් ඔන්න උත්සාහත් වෙනවා නම් මේ හිතේ හටගන්නා වූ द्वේෂය මට කිසිම යහපතක් කරන්නේ නැහැ. ඒ අනුන්ටත් යහපතක් කරන්නේ මට ඊටාම හානි කරයි අනුන්ටත් ඊටාම හානි කරයි. දෙපැත්තටම ඊටාම හානි කරයි. ඒ වගේමයි මේ හිතේ යම් ප්‍රඥාවක් මම වර්ධනය කරගෙන තිබුණා නම් සතිමත් භාවයක් වර්ධනය කරගෙන තිබුණා නම් සමාධියක් වර්ධනය කරගෙන තිබුණා නම් අන්න ඒ මම අමාරුවෙන් වර්ධනය කරගත්ත ගුණධර්ම වලට සෑහෙන්න හානි කරනවා මේ හිතේ හටගත්තා වූ ද්වේෂය. ද්වේෂය දිගට දිගට දිගට දිගට මගේ හිතේ පැවතුනොත් මේ අමාරුවෙන් දිනු කරගත්ත ගුණධර්ම ටික ඒ ද්වේෂ හතුරා අරගෙන යනවා. ඒ වගේමයි ද්වේෂය පවතින පවතින හරීම පිළීමක් මේ හිතේ තියෙනවා. මොකද ද්වේෂසිත පිළීමක් මිසක් කිසිම සතුටක් ඇති කරන්නේ නැහැ. පුදුමාකාර දැවෙන ස්වභාවයක් මේ द्वේෂයේ තියෙනවා. ඒ නිසා අපේ द्वේෂයෙන් නැවත නැවත නැවත නැවත අපේ හිත දැවෙනවා නම් අන්න අපි කායික වශයෙන් පවා විරූපී වෙන්න පුළුවන්. ඒකම වෙන්නේ නැති අර බුදුරජාන් වහන්සේ අර මල්ලිකා දේවිට කියන්නේ යම්සි කෙනෙක් බොහොම द्वේෂ බරිතව නම් ජීවත් වුනේ ඒ තැනැත්තා මිය ගිහිලා නැවත ඉපදුනත් අන්න විරූපී ස්වභාවයකටපත් වෙනවා. මොකද द्वේෂ බරිත සිතක් නිරන්තරයෙන්ම මේ රුධිර ධාතුව තව තව දුර්වර්ණ කරනවා. ඉතින් ඒ හරහා අපේ මේ කය පවා දුර්වර වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි තේරුම් ගන්නවා නම් මේ द्वේෂය නැමැති ස්වභාවය කොයිතරම්නම් අපිට හානි කරද අපි මේ අමාරුවෙන් දිනු කරගන්නා වූ ගුණධර්මයන්ට කොයිතරම්නම් හානි කරද ඒ වගේමයි ප්‍රඥාව වගේ උතුම් ගුණධර්මයන්ට කොයිතරම් ප්‍රතිපක්ෂද ඒ වගේමයි නිවනක් බලාගෙන යන අපේට කොයිතරම්නම් ඊට ප්‍රතිපක්ෂව දැවීමක් මේ द्वේෂය ඇති කරනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න අපි ටිකක් පරිස්සම් වෙවි මේ द्वේෂය දේශයේ වශයෙන් දැකගෙන දුරු කිරීම සඳහා අපි හිතමු ටික ටික අපි මේ කටයුත්තේ උත්සාහත් වෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ ඊළඟ මට්ටමක් පෙන්නනවා සන්තං වා අජ්ජත්තං දෝසං අත්ති මේ අජ්ජත්තං දෝසෝති පජානාති. දැන් මේ වෙලාවදී ඔන්න දේශයක් තියෙනවා, දේශයක් ඔන්න තියෙනවා කියලා හඳුනාගත්තා. ඒ වගේමයි අනිත් පැත්තට කියනවා අසන්තං වා අජ්ජත්තං දෝසං නැති මේ අජ්ජත්තං දෝසෝති පජානාති. දැන් දේශයක් නැත්තම් ඔන්න දේශයක් නැහැ කියලා හඳුනා ගන්නවා. යථාච උප්පන්නස්ස උප්පන්න uppannassa ව්‍යාපාදස්ස පහනං හෝති තංචපජානති. යම් ආකාරයකින් මේ ද්වේෂය තිබුණා. ඒක දැන් නැති වෙලා ගියාමත් ඒකත් දැනගන්නවා. දැන් එකාතකින් මුලදී නම් අපිට ද්වේෂයක් දැනගත්තේ, ද්වේෂයක් පහළුණා කියලා දැනගත්තේ ද්වේෂෙන් දැවෙනකොට. හැබැයි ටික ටික සතිය දියුණු වෙන්න දියුණු වෙන්න ප්‍රඥාවක් දියුණු වෙන්න දියුණු වෙන්න සමාධිමත් භාවයක් දියුණු වෙන්න දියුණු වෙන්න එච්චර දුර යන්න දෙයක් නැහැ මේ द्वේෂයට හිත ගිය ගමම්ම අන්න සතියෙන් පෙන්ලා දෙනවා මොකද ඒ තරමට අපේ හිතේ එක්තරා අන්දමකින් සංවේදී බවක් දියුණු වෙනවා. මොකද द्वේෂයේ මුල් පියවරවලදීම අන්න මේ සතිය තියුණු කළා දෙනවා. දැන් සතිය සතිය පෙන්눔 කළා දෙනවා. ඔන්න द्वේෂයක් හටගත්තා. ඔන්න ආයෙත් හිත දැවෙන්න පටන් ගත්තා. කියන ඔන්න පෙන්눔 කළා දෙනවා. අපිට පුළුවන් අන්න ඒ මුල් අවස්ථාවේදීම මේ द्वේෂය දැක ගන්න, द्वේෂය හඳුනා ගන්න පුළුවන් නම් අන්න එතනින්ම අපිට පුළුවන් මේක පෝෂණය නොකර ඉන්න. එයාටම යන්න ඉඩ හරින්න. අන්න එතකොට නම් අපිට ලොකු දැවීමක් එන්නේ නැහැ. හරියට නිකන් නොරුස්නා ගතියකින් නොමන මේ අමනාප ස්වභාවයකින් පමණක් නතර කරගන්න හැකියාව තියෙනවා. හැබැයි ඉන් එහාට අපි පෝෂණය කළොත් අන්න ඒක ටිකක් දේශ ස්වභාවයකට තරහ ස්වභාවයකට ක්‍රෝධ ස්වභාවයක් දක්වා ඔන්න වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. දැන් ධම්මානුපස්සනා මට්ටමකදී වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර මූලික අවස්ථාවේදීම පවා ද්වේෂය හඳුනා ගන්න පුළුවන් තත්වයකට අන්න යෝගාවචරයාගේ සතිමත් භාවය දියුණු වෙලා. ඉතින් සතියෙන් මේ කාරණාව පෙන්ලා දෙනවා. ඔන්න දැන් ද්වේෂ හිතක් පහළ වෙලා කියලා ප්‍රඥාවෙන් මේ ද්වේෂයේ තියෙන හානිකර තත්වය, මේ ද්වේෂයේ තියෙන ආදීනව තේරුම් අරගෙන අන්න ප්‍රඥාවෙන් ඉක්මනටම මේ ද්වේෂයෙන් හිත මුදවා ගන්නවා. ඉතින් මේ විදිහට කෙනෙක් කටයුතු කරනවා නම් අන්න ටික ටික ටික ටික මේ හිත එක පැත්තකින් ද්වේෂයෙන් අඩු හිතක් බවට පත් වෙනවා. මොකද අපි අර මතක් කරගත්තොත් නැවත නැවත අපේ හිතේ යම් විතර්කයක් පුහුණු කළා නම් ඒ පැත්තරම තමයි මේ හිත නැමෙන්නේ. දැන් අපි අනිත් පැත්තට මේ හිත ද්වේෂය අටගත්ත ගමන් ඉක්මනටම මේකෙන් අයින් වෙන්න උත්සාහත් වෙනවා නම් ඒක දුරු කරන්න අපි උත්සාහත් වෙනවා නම් ඒක සාධාරණීකර කර යන්නේ නැත්තම් අන්න ටික ටික ටික ටික හිත Tamanටම ආවේනික එක පැත්තකින් කියනවා නම් බොහොම සංසිඳිච්ච එහෙමත් නැත්නම් බොහොම නිවිච්ච ස්වභාවයක් දක්වා තමයි වර්ධනය වෙන්නේ. අපි සතිමත් භාවයක් දියුණු කළා දියුණු කළා ඒ මත පදනම් කරගෙන සමාධියකුත් හදාගෙන ඒ සමාධිය පාවිච්චි කළා. අපි මේ දේවල් හොඳින් නිරීක්ෂණය කරනවා නම් එක අතකින් මේ පහ වෙලා යන द्वේෂයක් ඔස්සේත් හිතට ප්‍රයෝජන ගන්නත් අවස්ථාව තියෙනවා. මොකද දැන් අපි චිත්තානුපස්සනාවකදී ධම්මානුපස්සනාවකදී මේ කෙලෙස් පවා මේ යෝගාවචරයා අන්න දක්ෂ වෙනවා තමන්ගේ භාවනාව නැත්නම් තමන්ගේ සතිමත් භාවය දියුණු කර ගැනීම සඳහා ප්‍රයෝජනෙට ගන්න. හරියට නිකන් කුණු ගොඩක් එකතු කරලා කොම්පෝස්ට් පොහොරක් හදා ගන්නවා වගේ මේ විවිධාකාර කෙලෙස් වල ස්වභාවය හරහාම අන්න යෝගාවචරයේ තමන්ගේ සතිය සතිය දියුණු කර ගන්නවා ප්‍රඥාවත් දියුණු කර ගන්නවා. එයා හොඳට හිත දිහා බලාගෙන ඉන්නවා. හිත දිහා බලාගෙන ඉන්නකොට මෙන්න මේ ද්වේෂයක් හටගන්නවා. ඒක පොඩ්ඩක් අපිව මුලා කරන්න වගේ උත්සාහත් වෙනවා. අපි රැවටෙන්නෙත් නැහැ. අන්න යාම දුර වෙලා යනවා. ආයෙත් ඔන්න ද්වේෂයක් හටගන්නවා. එයා අපිව මුලා කරන්න උත්සාහත් වෙනවා. අපි රැවටෙන්නේ අන්න ඒක නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නම් මේ හිතේ හටගන්නා විවිධාකාර ස්වභාවයන්, කෙලෙස් ස්වභාවයන්, නීවරණ ස්වභාවයන් දැක ගන්න පුළුවන් නම් අන්න අපිට හොඳ ධම්මානුපසනාවක දෙන්න හැකියාව තියෙනවා. දැන් මේ බඳු දෙයක් අපි මේ ඉඳගෙන විතරක් නෙමෙයි අපිට ඇත්ත වශයෙන්ම මේ සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේදී තමයි එකතකින් කරන්න සිද්ධ වෙන්නේ. මොකද හුඟක් වෙලාවට අපි ඉඳගෙන පරයන්කයක් පළඟ බැඳලා වාඩි වෙලා බොහොම ප්‍රතාපවත් විදිහට වාඩිලා දැන් නම් දේශයක් 15 දැන් නම් දේශයක් 15 කියලා හිතන් හිටියට එහෙම ඉතින් කෙලස් පහළ වෙන්නෙත් නැහැ. මොකද මේ කෙලස් අපිට ඕනලාවට නෙමෙයි පහළ වෙන්නේ. මේ කෙලස් පහළ වෙන්නේ ඒගොල්ලන්ට ඕනලාවට. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට අපි අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරනකොට, කටයුතු කරනකොට එහෙම නැත්නම් අපි රාජකාරී කටයුතු කරනකොට, ගමන් බිමන් යනකොට අනිත්‍යයත් එක්ක ගනුදෙනු කරනකොට අන්න මේ වගේ තැන්වලදී තමයි අපේ හිතේ ද්වේෂය හුඟක් වෙලාවටම පහළ වෙන්නේ. දැන් එකතකින් මේ ද්වේෂය පහළ වෙන්න හුඟක් වෙලාවට අනිත් කෙනෙක් හිතල මතලම අපිව රිදවන්නම අවශ්‍යත් නැහැ. අපි කියන මතය අනිත් කෙනෙක් පිළිගත්තේ නැත්නම් ඒ තුලින් පවා අපේ හිතේ ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙනවා අපි කතා කරනකොට අනිත් කෙනෙක් අපේ මතය පිළිගනී කියලා. ඇතැම් වෙලාවට අපි කියන මතය අපි දරන මතය අනිත් කෙනෙක් පිළිගත්තේ නැත්නම් ඒ මත පවා අපේ හිතේ ද්වේෂය පහළ වෙනවා. ඒ වගේම අපි දකින යම් දැක්මක් තියෙනවා නම් යම් දෘෂ්ටියක් අපි තුල තියෙනවා නම් ඒක අනිත් අය පිළිගත්තේ නැත්නම් ඔන්න අපි ඊටාම ද්වේෂ සහගතව ඒ තැනත්තාව නසන්න පවා ඉදිරිපත් වෙන අවස්ථාවන් තියෙනවා. ඒ තරමට මේ අපේ හිතේ තියෙන විවිධාකාර හිතින්ම ගත්ත සංකල්පයන් අපි තහවුරු කරමින් ඒවා මත අපි කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන ඒවට ප්‍රතිපක්ෂව කටයුතු කරන නැත්නම් ඊට වඩා හාත්පසින් වෙනත් වෙනස් වෙනස් මේ මතයක් දරන අනිත් පුජ්‍යලයින්ට අපි අකමැත්තක් ඇති කරගන්නවා ඒ අය නැසේවා වෙනසේවා කියලා හිතන තරමටම අපි දේශබරිත වෙනවා. සමහරවිට මේ ඒකාතකින් අපි ගත්ත මතයක් පමණයි. ඒ මතයට අනිත් කෙනෙක් විරුද්ධ වෙලා. ඒ මතයට අනිත් කෙනෙක් අනුමත කරන්නේ නැති වෙලා. ඉතින් එතනදිත් අපි ද්වේෂයක් පහළ කරගන්නවා. ඉතින් මේ අන්දමින් බැලුවාම මේ ද්වේෂය හරිම අමුතු අමුතු පැති ඔස්සේ තමයි අපිව මුලා කරන්නේ. දැන් බුදුරජාන් වහන්සේ තවත් පැත්තකින් මේ ද්වේෂයේ පැත්තෙනුත් එක පැත්තකින් මේ ගුණමකු භාවය වගේ දේවල් පැත්තෙනුත් දේශනා කරපු තවත් බොහොම වටිනා සූත්‍රයක් තියෙනවා ဒုတိ ය කෝද ගරු කියන සූත්‍රය. මෙතෙන්දී බුදුරජාන් වහන්සේ කියනවා මේ යම්ස කෙනෙක් සද්ධර්මයේ ගරු කළ කටයුතු කරනවා නම් අන්න ඒ තැනැත්තාම මේ ධහම තුල වර්ධනය වෙනවා කියලා. දැන් පින්වත්නි අපි එක අතකින් මේ භාවනාවකට පිවිසෙන්නේ එහෙමත් නැත්නම් අපි මේ බුදුරජාන් වහන්සේ සරණ යන්නේ අපි තුල සමානතාවට ඒ තරම්ම ගුණයක් නැති අවස්ථාවකදී. අපි තාම ඒ තරම්ම ලොකු ගුණ ධර්මයන් දිනු කරගෙන නැහැ. හැබැයි අපි හිතමු කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නිසා යම් හෝ හේතුවක් නිසා පරණ කරපු කුසලයක් කරහා අපි කොහොම හරි ඔන්න සද්ධර්මයට පිවිසුණා. දැන් අපි මෙහෙම පිවිසුණාට පස්සේ මේ සද්ධර්මයෙන් පෝෂණයක් ලබා ගන්න නම් සද්ධර්මයෙන් උදව්වක් ලබා ගන්න නම් බුදුරජාන් වහන්සේගෙන් අපි ඒ ශාස්ත්‍රූන් වහන්සේගෙන් අපි පිහිටක් ලබා ගන්න නම් අන්න මේ කටයුතු කළ යුතු ආකාරය ගැන බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. යම්සි කෙනෙක් සද්ධර්මයෙන් නැමිලා ක්‍රෝධයට නොදී ඉන්නවා නම් ඒ කියන්නේ අපේ හිතේ ද්වේෂයක් පහළ වුණාම ඒකට ඉඩ දෙනවා වෙනුවට ඒක අයින් කළා මේ දහමට නැඹුරු වෙනවා නම් තවත් පැත්තකින් කියනවා සද්ධර්මයට නැඹුරු වෙලා හිතේ හටගන්නා ಗುಣමකු භාවයට නොදී ඉන්නවා නම් ඒ කියන්නේ ඇතැම් වෙලාවට ඇතැම් කෙනෙක්ගේ ගුණයක් දැක්කහම හැකියාවක් දැක්කහම වර්ධනය වෙච්ච ස්වභාවයක් දැක්කම අපේ හිතේ සමානලාවට ඊර්ෂ්‍යාවක් පහළ වෙන්නත් පුළුවන්. තවත් වෙලාවක ඒ ගුණය ඒ තරම්ම දෙයක් නෙමෙයි කියලා අපි ඒ ගුණය ලඝු කරලා සලකන්නත් පුළුවන්. ඉතින් මේ වගේ හරිම සූක්ෂම අන්දමින් අපේ හිතේ යම් යම් කෙලෙස් පහළ වෙනවා. තමන්ව උසස් කරලා අනිත් අයව පහත් කරලා සලකන ස්වභාවයන් අපේ හිතේ තියෙනවා. ඉතින් මේ වගේ අපේ හිතේ තියෙන මේ ස්වභාවයන් අපි තේරුම් අරගෙන ඒ ಗುಣමකු භාවයට දෙන්නේ නැතුව දැන් මේ සද්ධර්මයක් වෙතයි අපි නැඹුරු වෙ යුත්තේ කියලා අන්න සද්ධර්ම ගරු ස්වභාවයක් අපේ හිතේ ඇති වෙනවා නම් ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා දැන් විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් මේ යම් යම් කටයුතු කරද්දී අපේ පැත්තට අපේ හිතමු ලාභ සත්කාරවන්න ලැබෙන ගන්නවා නම් ඒවට නැඹුරු වෙන්නේ නැතුව නැවතත් සද්ධර්මයේ පැත්තටම නැඹුරු වෙනවා නම් අන්න බුදුරජාන් වහන්සේ කියන අන්නේ බඳු භික්ෂුන් වහන්සේ කෙනෙක් අන්න මේ ශාසනය තුල එකාතකින් මේ සද්ධර්මයෙන් පෝෂණය ලැබනවා කියලා. බොහොම ලස්සන ගාථාවකින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තිනවා සඳහන් කරලා තිනවා කෝද මක්ක ගරු බික්ඛු ලාභ සක්කාර ගාරවෝ සුද්ධේතේ පූති බීජංව සද්ධම්මේ න විරුහති සුකෙත්තේ පූති බීජංව සද්ධම්මේ න විරුහති හරියට මේ උපමාවක් දෙනවා දැන් අපි හිතමු කුඹුරක් තියෙනවා ඊටාම ශාස්ත්‍රීය කුඹුරක් හැබැයි ඒකෙත් තියෙන්න පුළුවන් මේ පුස් ඇට මේ පුස් ඇටයක් තිබුණත් කොයිතරම්නම් මේ කෙත සරු වුණත් මේ ඇටේ පුස් නම් ඒක වර්ධනය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ කියනවා මේ ලාභ සත්කාරම ගරු කරමින් ඒ වගේම ගුණමකු භාවයක යෙදෙමින් ක්‍රෝධයට නැඹුරු වෙලා යම්ස කෙනෙක් කටයුතු කරනවා නම් හරියට නිකන් අර සාරවත් කෙතක තියෙන පුස් ඇටයක් වගේ මේ සද්ධර්මයෙන් එයාට ප්‍රයෝජන ගන්න බෑ කියලා කියනවා. අනිත් පැත්තට සඳහන් කරනවා යේච සද්ධම්මේ ගරුණෝ විහංසු විහරන්තිච තේවේ ධම්මේ විරුහන්ති ස්නේහ මන්වායමි වෝසධාති හරියට නිකන් ඖෂධයක් මේ හොඳට මේ පෘථිවි රසයක් අරගෙන يعني පොළවෙන්ම සාරය උරාගෙන උරාගෙන මේ ඖෂධය තමන්ගේ හොඳ ඒ ඖෂධීය ගුණය වර්ධනය කර ගන්නවා වගේ යම්කිසි කෙනෙක් අර ක්‍රෝධයත් බැහැර කරමින්, ගුණමකු භාවයත් බැහැර කරමින්, ඒ වගේමයි අනිත් පැත්තෙන් කියනවා නම් අර ලාභ සත්කාර වලට මේ අහු වෙන්නේ නැතුව කෙනෙක් මේ ධර්මයට ගරු කරමින්ම සද්ධර්මයේ විතරම නැඹුරු වෙනවා නම් අන්න ඒ තැනත්තා හරියට අර ඖෂධයක් මේ ඖෂධ පැලෑටියක් හොඳට මේ පොළවේ තියෙන සාරය උරාගෙන ඖෂධීය ගුණය වර්ධනය කර ගන්නවා වගේ මේ තැනත්තා මේ ධහමෙන් ප්‍රයෝජන ගන්නවා කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ වගේ උපමා වලින් අපි මිනිස්සය වශයෙන් අපි තුල යම් යම් දුර්වලතා තියෙන්න පුළුවන් දුර්වලතා සහිතවම තමයි අපි මේ ගමන පටන් ගන්නේ. අපි එක එක මට්ටම් වල ඉන්න පුළුවන්. නමුත් මේ දහම ප්‍රයෝජනෙට අරගෙන මේ දහම් පිහිට කරගෙන අපිට පුළුවන් අපේ තියෙන මේ කෙලෙස් ස්වභාවයන් දැහැගනිමින් අපේ තියෙන දුර්වලතා තේරුම් ගනිමින් බොහොම නිහතමානී වෙමින් ක්‍රෝධයට යටපත් නොවි ගුණමකු නොවි ඒ වගේමයි අර කියන්න වගේ ලාභ සත්කාර වලට අහු වෙන්නෙත් නැතුව අන්න අපිට පුළුවන් නම් මේ ධහමෙන් ප්‍රයෝජනෙට ගන්න ධහමේ ධහම තුල හික්මෙන්න හරියට නිකන් ඊටාම වටිනා ඖෂධයක් ක්‍රමානුකූලව ඒ ඖෂධ පැලෑටියක් ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් ටික අර පොළවෙන් පෝෂණය උරාගෙන උරාගෙන තමන්ගේ ඖෂධීය හැකියාව ඒ සාරවත් භාවය වර්ධනය කරගන්නවා වගේ අපිටත් මේ දහමින් ප්‍රයෝජන ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අපිට එකාතකින් බැලුවාම ටිකින් ටික ටිකින් ටික ගුණයක් වර්ධනය කරගැනීමේ ස්වභාවයක් තමයි බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන්නේ. අපි පටන් ගන්නෙම එකාතකින් බොහොම කෙලෙස් බරිත සිත් වලින්, නීවරණ සහිත සිත් වලින්. ඉතින් ඒ නිසාමයි අපිට මුලදී සෑහෙන්න වෙහෙසෙන්න සිද්ධ වෙන්නේ. මොකද කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් කරගන්නවා කියන එක පහසු නෑ. අපි මේ සමාජයේ විවිධාකාර කටයුතු කරද්දී අපි මේ කෙනෙක් පුජ්‍යලයක් හදාගෙන ප්‍රතිරූපයක් ගොඩනගාගෙන කාමච්ඡන්දයට අහු වෙලා ව්‍යාපාදයට අහු වෙලා හිත විසිරුවාගෙන নানা ප්‍රකාර සැකමුසුතැන් ඇති කරගෙන අපි සෑහෙන්න පැටලිලා තමයි ඉන්නේ. ඉතින් මේ බඳු තැනක් මේ බඳු ව්‍යාකූල වෙච්ච හිතක් තමයි අපි දැන් මේ සෑහෙන අමාරුවෙන් ගොඩ ගන්න හදන්නේ. එක අතකින් සෑහෙන ඉවසීමෙන් මේ කටයුත්ත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාම මුලින් ටිකක් අමාරුයි මේ කටයුත්ත කරන්න. විශේෂයෙන්ම අද වර්තමානයේ තියෙන මේ සමාජ පසුතලය හරහා ඒ වගේම අධ්‍යාපන ක්‍රම හරහා අපි පුළුවන් තරම් අපේ හිත තව තව ගුණයෙන් ඈත් කරගන්නවා මිසක් හුඟක් වෙලාවට අපේ හිතේ ගුණයක් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය මේ වාණිජ ලෝකය ගැන වාණිජ ලෝකයෙන් අපිට පිටක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සරණ යාමෙන් ධම්ම සරණ යාමෙන් ආර්ය මහා සංඝරත්නය සරණ යාමෙන් කල්යාණ මිත්‍රයන් සරණ යාමෙන් පමණයි ඒක අතින් අපිට මේ ගුණයක් වර්ධනය කර ගැනීම සඳහා හැකියාව ලැබෙන්නේ. ඒක එක අතකින් අර ලෝකයේ සාමාන්‍ය දුවන ඒ වාණිජ රැල්ලට විරුද්ධයි කියන්නත් පුළුවන්. නමුත් අපි අපිටම ගරු කරනවා නම් නැත්නම් අපි අපිටම ආදරය කරනවා නම් අපි මේ සංසාර බිය තේරුම් ගන්නවා නම් මේ විවිධාකාර කෙලෙස් වල තියෙන හානිකර తত্ত্বය අපි තේරුම් ගන්නවා නම් අන්න මේ දහම තුලින්ම තමයි අපිට පෝෂණයක් ලබන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒබඳු පෝෂණයක් ලැබීම සඳහා නම් අපි උත්සාහත් වෙන්නේ ටික ටික ටික ටික අපේ හිතේ තියෙන මේ දුර්වලතා තේරුම් ගනිමින් හිත වෙත නැඹුරු වෙමින් හිතේ තියෙන নানা ප්‍රකාර කෙලෙස් ස්වභාවයන් හඳුනා ගනිමින් ඒ කෙලෙස් ස්වභාවයන් නිතර නිතර පවත්වනවා වෙනුවට ඒ කෙලෙස් ස්වභාවයන් හඳුනාගත්තට පස්සේ ඒවා ඉක්මනටම බැහැර වෙන අන්දමට කටයුතු කරමින් අන්න එතෙන්ද තමයි විශේෂයෙන්ම මේ විපස්සනාවක විත්තානුපසනාවක් ධම්මානුපසනාවක් ඊටාම ප්‍රබලන්දමින් අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. එතෙන්දී විශේෂයෙන්ම අපේ අනිකුත් කියන්නේ සාමාන්‍ය දිනදා ජීවිතයේ කටයුතු කරද්දී අපිට අපේ හිත දිහා සෑහෙන සැලකිල්ලෙන් බලාගෙන ඒ කටයුතු කරන්න සිද්ධ වෙනවා. අනිත් කෙනෙක් එක්ක ගනුදෙනු කරනකොට, කතා බහ කරනකොට, අපි හිතමු ධර්ම දේශනාවක් කරනකොට, ධර්ම සාකච්ඡාවක් කරනකොට, එහෙම නැත්නම් අපි වෙනත් සාසනීය කටයුත්තක් කරනකොට එහෙම නැත්නම් අපි ගිහි පින්වතුන් වශයෙන් රාජකාරී කටයුත්තක් කරනකොට තවත් පිරිසක් එක්ක හැසිරෙනකොට මේ කොයි අන්දමකින් අපි මොන මොන මේ කාර්යයන්හි නිරත වුණත් නිරත වුණත් මේ ඕනම තැනකදී අපේ හිතේ කෙලෙස් ඇති වෙන්න හැකියාව තියෙනවා. එක අතකින් භාවනා කරන වෙලාවෙදීම නෙමෙයි මේ කෙලෙස් හටගන්නේ. අන්න අපි විවිධාකාර මේ එදිනෙදා කටයුතු වල නිරත වෙනකොට තමයි මේ කෙලෙස් හටගන්නේ. ඒ නිසා ඒ එදිනෙදා කටයුතු කරන අතරේම අපිට මේ හිත දිහාත් පොඩ්ඩක් නිකන් පැත්තකින් බලාගෙන ඉඳලා තමයි බලාගෙන ඉඳිමින් තමයි මේ එදිනදා කටයුතු වල නිරත වෙන්න සිද්ධ වෙන්නේ. අපි කෙනෙක් එක්ක කතා බහ කරනකොට ඒ කතා සංලාපය හරහා අපේ හිතේ රාගයක් පහළ වෙනවද? අපේ හිතේ ද්වේෂයක් පහළ වෙනවද? අපේ හිතේ නොරුස්නා ගතියක් පහළ වෙනවද? එයා කියන දේ හරහා අපේ හිතේ ඊර්ෂ්‍යාවක් පහළ වෙනවද? එයාව නිකන් එයා කියන දේ අපි මේ පහත් කළ සලකනවාද අපේ එයාව මැඩ පවත්වන්න උත්සාහත් වෙනවාද මෙන්න මේ වගේ අපිට මේ කෙනෙක් එක්ක කතා කරද්දී පවා අපේ ඇතුලේ පහළ වෙන කෙලෙස් ස්වභාවයන් දැක ගන්න පුළුවන් නම් අන්න ඊටාම වටිනවා මොකද මේ මම උදාහරණයක් වශයෙන් දුන්නේ මේ කතා කිරීමේ අවස්ථාවක් පමණයි මෙන්න මේ වගේ අපි මේ සමාජයේ විවිධාකාර කටයුතු කරද්දී ඒ කටයුතු හරහා තමයි හුඟක් වෙලාවට අපේ හිතේ කෙලෙස් හටගන්නේ ඉතින් මේ එතන එතන හටගන්නා වූ කෙලෙස් දැකගැනීමෙන් තමයි අපිට එතන එතන කෙලෙස් දුරු කරගන්නත් අවස්ථාව ලැබෙන්නේ. මොකද අපි එතන එතන හටගන්නා වූ කෙලෙස් දැක ගන්න නැතුව තනිකරම කෙලෙස් වසඟ වෙලා කෙලෙස් වලට යට වෙලා අපි එතෙන්දී කටයුතු කරා කරා නම් ඊට පස්සේ ඉතින් අපි භවනා කරන වෙලාවකදී අර අහුවෙච්ච කෙලෙස් ගැන කරන්න දෙයක් නැහැ. නමුත් අපි භාවනාවක් කරලා අපේ හිතේ සතිමත් භාවය දියුණු කරගෙන ප්‍රඥාවක් දියුණු කරගෙන අපේ හිත ටිකක් හදාගෙන ඉන්නවා නම් හිත දිහා බලන්නත් දැන් පුරුදු වෙලා තියෙනවා නම් අන්න එදිනදා විවිධාකාර කටයුතු කරද්දී අර හුරුව ඔන්න එන්න පටන් ගන්නවා. අපි දැන් භාවනා කරන තැනකට ගිහිල්ලා අපේ හිත හදනවා. අපේ හිතේ යම් යම් ගුණධර්මයන් දියුණු කරගන්නවා. අන්නේ හැකියාවන් ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනෙට ගැනෙන්නේ මේ විවිධාකාර සමාජ කටයුතු විවිධාකාර අනිත්‍යත්වය කරන විවිධාකාර ගනුදෙනු මේ වගේ තැන්වලදී මේ හිතේ හටගන්නා වූ කෙලෙස් දැක ගැනීම සඳහා තමයි ඒකාතකින් ප්‍රයෝජන ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට හිත දිහා බලබලා හිතේ පහළ වෙන කෙලෙස් තේරුම් ගනිමින් ඒවට යටපත් නොවි ඒවා එතන එතන එතන එතන දුරු කර ගනිමින් අපි කටයුතු කරනවා නම් අන්න පොඩ පොඩ අපේ හිත පිරිසුදු වෙන්න පටන් ගන්නවා. අපි නැවත නැවත නැවත නැවත ඒ කෙලෙස් වලට අහසු වෙනවා වෙනුවට ඒ කෙලෙස් ටික ටික ටික ටික අපිව හැර යන ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. එතකොට අන්න Tamanට තේරෙනවා ඉස්සර නම් මම බොහොම පුංචි දේනුත් කිපුණා ඉස්සර නම් මට පොඩ්ඩම පොඩ්ඩට කේන්ති ගියා දැන් නම් ඒ තරම්ම කේන්ති යන්නේ නැහැ. එනොන්න කෙනෙකුට නිකන් තමන්ගේ ජීවිතය දිහා ආපස්සට හැරිලා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. අපි දැන් හුඟක් වෙලාවට අද වර්තමානයේ අපේ සිත් ඊටාම ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් තියෙනවා. හරිම ඉක්මනට කිපෙනවා. නමුත් භාවනාවක් નિවරදිව කරමින් විපස්සනාවක් හොඳින් වඩමින් බොහොම නිහතමානීව මේ හිතේ හටගන්නා වූ තරහා ස්වභාවය, ද්වේෂ සහගත ස්වභාවය තේරුම් ගනිමින් ඒක ඒකට යම් යම් ආකාරයෙන් එතන එතන අපි මේ විදිහට කෙලෙස් වලට හසු නොවි ඉන්න කටයුතු කළොත් ඔන්න අපිට මාස 6ක් අවුරුද්දක් විතර ගිහිල්ලා මේ කටයුත්තේ අපි අවංකව යෙදෙනවා නම් නිරත වෙනවා නම් මාස 6ක් විතර ගියාට පස්සේ නැත්නම් අවුරුද්දක් විතර ගියාට පස්සේ අපේ හිත දිහාම නැත්නම් අපේ චරිතය දිහාම ආපසට හැරිලා බැලුවාම අපිට තේරෙවි ඉස්සෙල්ලා තරම්ම නම් මම දැන් කිපෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තරම්ම නම් මේ හිත දැන් द्वේෂෙන් දැවෙන්නේ නැහැ. දැන් පොඩ්ඩක් සහනයක් තියෙනවා. දැන් පොඩි නිවිච්ච ගතියක් මේ හිතේ පහළ වෙලා තියෙනවා. ඉතින් අන්න අපිට එකwidehatකින් සතුටු වෙන්න පුළුවන් අපි මේ වඩන මාර්ගයේ හරහා අපිටම අත්දැක ගන්න පුළුවන් ස්වභාවයක්. අපිටම අත්දැක ගන්න පුළුවන් සහනයක් ඔන්න දැන් ඇති වෙලා තියෙනවා කියලා. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය කියලා බුදුරජාන් වහන්සේ පොරොන්දු වෙනවා සතිපට්ඨානයේදී. මේ යම්සි කෙනෙක් සතිපට්ඨානය දිනු කරනවා නම් මේ හිතේ පහළ වෙන විවිධාකාර දුක් දොම්නස් දුර වෙලා යනවා කියලා. එහෙනම් penggate අපිත් උත්සාහත් වෙමු මේ බුද්ධ වචනයට සවන් දීලා මේ බුදුරජාණන් වහන්සේ මේ තරම්ම මේ ඊ타ම ශ්‍රේෂ්ඨයි ඊ타ම අග්‍රයි ඊ타ම පෞරාණිකයි මේක මේ ආර්යයන් වහන්සේලාගේ ක්‍රියාවක් ආර්යයන් වහන්සේලාගේ වංශයේන ප්‍රතිපදාවක් ඒ වගේමයි අතීතේවත් වර්තමානයේවත් අනාගතයේවත් මේ නිර්මල වූ මේ අව්‍යාපාදයේ කිසිසේත්ම කෙලසීමට පාත්‍ර වුණේ නැහැ මේක මේ අව්‍යාපාදයේ කියන ධර්මය ඒ තරම්ම නිර්මල වූ දෙයක් කියලා අපි තේරුම් අරගෙන අපේ හිතේ පහළ වෙන්න විවිධාකාර කෙලෙස් ස්වභාවයන් දුරු කරගනිමින් අව්‍යාපාදයට ගරු කරමින් ව්‍යාපාදයට යට නොවි අපේ හිතත් බේරගෙන ද්වේෂෙන් රාගෙන් දැවෙන්නේ නැතුව අපිත් පුළුවන් තරම් මේ හිත නිවා ගැනීම සඳහා අප සියලු දෙනාටම අද දින ධර්මදේශනාවත් එකසේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි